නෑ අරමුණ කරා. හඳට යන්න ඔක්කත් අඳහට ලෝකටත් යන්න. ඊට පස්සේ අන්න මේක කියලා හිතෙනවා. කියන්නේ Taman සම්පූර්ණ ආબોධ කරවෝ. වෙන විදිහට කියනවා ලෝකෝත්තර ධර්ම සියල්ල දැනගෙන සම්පූර්ණ ලෝකයට එක්ක ඉන්න කවදාකවත් අඳවන්නේ නැතුව ගැටුමක් කරන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය. මේක තමයි මම හිතනවා මේ බුද්ධංගවල තියෙන උපේක්ෂාවේදී තාමත්ම වැදගත් වෙන ගතිය. මොකද සාමාන්‍යයෙන් කට්ටකයි රාටික්කම කියලා අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගැටුම් තියෙන තැනක ඉන්න තමන්ගේ කිසිම තමන්ටගේ බාධාවක් ඇති කරගන්නෙත් නැහැ සමාජයට අඟවන්නෙත් නැතුව සමාජ පද්ධතියට බාධා නොකර. මේක බොහොම දුෂ්කර දෙයක්. ඒකටම හේතුව මොකද? මම ඉස්සල්ලාම මතක් කරා මේ නිවර්ණ සහිත හිතකට නිවර්ණ රහිත වූ අරමුණක් පවත්වාගෙන යනවා කියන එක බොහොම දුෂ්කරයි. ඒක විශේෂයෙන් භාවනා කරන කට්ටිය හොඳට දාන්න. අන්න මේ නිවර්ණ රහිත හිත ඇති කරගත්තට පස්සේ ඒක නඩත්තු කරන එක ඊට වැඩිය දුෂ්කරයි. ඉච්ඡා උත්ථාන සම්පදා උපේනිකමාරි. ඊට පස්සේ ආරක්ෂක සම්පදා. ඒක රකින්න ඉන්නවා. ඒකට හේතුව අපි මේ රුපියාගත්ත දේ මේ අපන්නක ප්‍රතිපදාවෙන්, අරණ ප්‍රතිපදාවෙන්, අවිරුද්ධ ප්‍රතිපදාවෙන් සාමීචි ප්‍රතිපන්නව වැඩ කරන්න දන්නේ නැති නිසා. ඒක බොහෝමත්ම මේ රළු ගොරෝසු ශිල්පයක්, තානත්ම සූක්ෂම ශිල්පයක් තියෙයි. ඒ ශිල්පෙට ඉස්සෙල්ලාම ඇති අපි යම් කරක් ඇති කෙනෙක් බවට අපිපත් වෙන්න. අපි සීලයක් ඇති කෙනෙක්, සමාධියක් ඇති කෙනෙක්, ප්‍රඥාවක් ඇති කෙනෙක් බවටපත් වෙලා සීල නැති අතර හැසිරෙනකොට, සමාධිය නැති අතර හැසිරෙනකොට වෙනකොට ප්‍රඥාව නැති අත්තන් අතර හැසිරෙනකොට අපිට ඒ අත්තන්ට ඉරි වෙන්නෙත් නැති වෙන විදියට අඳහර පාන්නෙත් නැතුව තමන්ගේ සීලයක් නොබිනාගෙන ඒ කටයුත්තේදී සාමීච ප්‍රතිපන්නව ඉඳලා තමන්ගේ විවේකී හදාගත්තට පස්සේ අර තමන්ගේ ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්න පටන් ගන්න වැඩි. මේක තමයි මම හිතනවා භ්‍රමචර්ය ජීවිතයේ එහෙම නැත්නම් යෝගී ජීවිතයක තියෙන සුන්දර පැත්ත. මෙන්න මේක දැනගත්තේ නැත්නම් ජීවිතය හැම කටුක වෙනවා. නැත්නම් ඉහළට පේන ජීවිතය හැම කටුක වෙනවා. හොඳ නිදර්ශනයක් වීර්ය ගැන කතා කතා කරනකොට මේක මම මතක් කියලා තියෙනවා. අපි වීර්යය ගැන කතා කරනකොට කියනවා වීර්යයේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා අවස්ථා තුනක්. ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ රොකට් එකක් හන්දට හෝ අජට අවකාශයට යන රොකට් එකක් ඉස්සලාම පොළවෙන් ඉහළට එසවීම සඳහා පත්තු කරන ලොන්චින් රොකට් එක වගේ. ඒකට ගොඩාක් මුළු ගමනින්ම 180ක් විතර තෙල් පුච්චනවා. මහා ප්‍රතිරීමක් ඇති කළා තමයි ගුරුත්වාකර්ෂණය වැඩිම තැන ඉඳලා වායු සාගරයේ අඩියම ඉඳලා ඒක සම්පූර්ණ පොළොවට අංශක 90ක වේගයකින් අංශක 90ක කෝණයකින් පොළවෙන් අඩි 66ක් විතර උස්සලා දෙනවා. එතකොට මුළු රොකට් එකෙන් සම්පූර්ණ බර අරගෙන මේ 66ක් විතර උස්සලා දෙන එක තමයි වැඩිම ටෙලිපිච්චෙන්. ඉතින් ඒක බලන්න පුළුවන් මිනිස්සුන් බෑ කිට් වෙන්න දෙන්නේ. ඉතින් ඒක මහ විශාල මංගල නැකතකින් සිදු කරන දෙයක්. ඊට පස්සේ ඒ අඩි 76ක් විතර උස්සගත්ත ඒ රොකට් එක ඊගාවට කිලින්ම යන්නේ නැහැ අරමුණ කරා. හන්දට යන්නවක්වත් අඟහරුවකටත් යන්නේ. ඊට පස්සේ අඩි 6ක් උඩ ඒ අගගන ගාමින් අඩු ගුරුත්වාකර්ෂණ ආකර්ෂණයට පුරුදු කිරීම සඳහා කක්ෂගත වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ පොළොවට සමාන්තර වෙනවා. ඉස්සල අංශක 90ට ගිය එක සමාන්තර වෙලා ඒ සමාන්තර තත්වයේදී සාමාන්‍ය රොකට් එකක් තත්තු කරගෙන පොළොව වටේ කරකැවි කරකැවි දැන් යන්න ඕන තැනක් පේනවා පොළොවක් පේනවා දෙකම පේන්නේ දුරස්තව. අනාන්නේ තත්වයේ ඉන්නකොට හැතැම්ම 6ක වේග උඩින් පොළොව වටේ කරකැවි කරකැවි ඉන්න රොකට් එකක් අවශ්‍ය කරන සාමාන්‍ය පැයකට හැතැම්ම 25000 පැනපු ගමන් ඒක ඒකෙම නඩත් වෙන ගතියක් එනවා. ඒකට පුංචි රොකට් එකක් දිගට පවත්වන එක විතරයි ඕන කරන්නේ. අන්‍ය වගේ අර නීවන ධර්මයන්ගෙන් තොරව දබල ගුරු ගුරුත්වාකර්ෂණයක් සහිත නිවර්ණ සහිත හිත සාමාන්‍යයෙන් ආනාපානට දාගෙන ආනාපානේ පැයක් එකමාරක් වගේ ඉන්න පුළුවන් වෙනකොට ඒක ඔහේ පවතින ගතියකට එනවා. මේ තුල තමයි අපි එහාට යනවද මෙහාට යනවද කියලා කියන්නේ නැතුව දෙක මැද හුරු කිරීම සිද්ධ කරන්නේ. අඩු ගුරුත්වාකර්ෂණ තත්ත්වයට පෙදී ගංගන ගාමීන් පුරුදු කරනවා. ඒ ෂැටල් එකත් හැම වෙලාවෙම Taman අතේ කරකැවි කරකැවි යන. ඉතින් එතකොට කවදාකවත් මේ අතින් අරගෙන කැම කන්න එහෙම කරන්න බෑ. මොකද කැම ටිකක් ගත්ත ගමන් විසිරියක්. ඒ වගේම හැම කටයුත්තකදීම මේ ගුරුත්වාකර්ෂණ වැඩ කරන්නේ නැහැ. ඒකෙදි දැකලා තියෙනවා එක මාසයක් හිටියොත් ඒ ගුරුත්වාකර්ෂණයෙන් තොර අජට ආකාශයේ අපේ ඇටවල දැරීමේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා. ඉතින් අපි ඇවිදින හැම වෙලාවෙම අපේ ඇට නැවත නැවතත් බරේසලීමේ ක්‍රියාවලියට ශක්තිමත් වෙවි වෙවි තියෙනවා. යම් වෙලාවක ඒකට අවශ්‍ය ගුරුත්වාකර්ෂණ දුන්නේ නැත්නම් ඒ ඇටවල ආය කැල්සියම් තැම්පත් වීමක් වෙන්න ඒවා ඉන්දෙන්න හුණු කැලි වගේ කැඩෙන්න කැඩෙන්න පටන් ගන්නවා. ඔක 100ට එකක් දුර්වල වෙනලු මාසයක් හිටියොත්. ඒ විදිහට 100ට පුදුමාකාර ඇඟේ හැඩගැස්මක් සිද්ධ වෙනවා. අන්න එතන ඉඳලා තමයි අපි අන්තිමට තව රොකට් එකකින් හඳ දැක්කට පස්සේ යන්න ඕන හඳට නම් හඳ තෙල්ල කරලා ඊට පස්සේ ගමන තියෙන තදබල වාතේ නැති ගුරුත්වාකර්ෂණය නැති තැනකට දිගට එල්ල වෙලා යන එකයි තියෙන්නේ. දිග ගමනක් නමුත් ඉතාම අඩු ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය කරන හරි පැත්තට යොමු කරන්න ඉති යනවා. මේක තමයි අපි මේ බොජ්ජංග ධර්ම නැත්තම් මේ නීවරණ දුරු කරගෙන බොජ්ජංග වර්ධන කරලා අපි දිශාව තෝරාගත්තට පස්සේ ඒක එච්චර බාධා සහිත දෙයක් නෙවෙයි කරගෙන යන්න පුළුවන්. සංසන්දනාත්මකව මම කතා කරන්නේ. මේක නෙවෙයි මම මේ අවධානය කරන්න හදන්නේ. දැන් අපි හොඳ ගියකින් ගිහිල්ලා එනවා කියලා හිතමු. නැවත ඇවිල්ලා අපි මහා පොළොවට මේ වායු සාගරයට ඇතුල් වෙන චිත්තක්ෂණය. තාමත් තීරණාත්මකයි. ඒ මොකද හේතුව කිසිම වාතයක් නැති තැනකින් ඇවිල්ලා ඒ ආපු වේගෙට මේ වායු ධාරාව වැදුනොත් සම්පූර්ණ රොකට් එක ගිනිනවා. සාමාන්‍ය උසක ඉඳලා වතුරට වැට්ටාම පිට පුපුරු ගහනවා. පණින කෙනෙක් දාන්න. නිසා ඔඩුව ඉස්සර කරගෙන තමයි වතුරට පණි. වැටුනොත් එහෙම පුපුරු ගන්නවා. පොළොට වැටුනොත් නම් කුඩු වෙලා යනවා. අර හංසය දෙන්න අරගෙන ගිය ඉබ්බට වෙච්ච වැඩේ වෙනවා. කතාරින්න ගියාට පස්සේ ඉබ්බයි කතා දාන ගලක් උඩ යනවා පස්සේ ඉබ්බා සීශිකඩ යනවා. ඒක තමයි අර වාතය නැති තැනක ඉඳලා කෙලින්ම ඇවිල්ලා වැදුනොත් ඉඳලා. සමාන්තරව ගියොත් පොළොට ගෙම්බන් ගහනවා කියලා කතාවක් තියෙනවා. පැතලි ගලක් ගන්න වතුරට ගහපුවම පැන පැන පැන පැන. ඒ නිසා හරියටම එකම කෝණයයි තියෙන්නේ. එළියට යන්න අපි හුඟක් සිලිලාරයක් ඇතුව අලුත් දෙයක් විදිහට නවමු අපි එළියට ගියා. කීපෙන් ගමන ඉවර කරලා ආපහු එනකොට අපි කෙලින්ම මේකට වැටෙන්න ගියොත් පුපුරනවා. සම්පූර්ණ සමාන්තරව ගියොත් වායු ධාරාවේ හැප්පි හැප්පි හැප්පි අපි කවදාකවත් නැවත ආයේ ඇතුළට ඒකන්න බැරුව යනවා. මෙන්න මේ දෙක මැද ගණන් කරලා බලලා පරයන ගණන් වගේක් මම මේ කියන්නේ අවුරුදු 20කට විතර ඉදිරිපත් කියපුවා දැන් ගන්න කට්ටිය මම මේ දේවල් ඉදිරි අලුත් කළා කියාවේ. නමුත් මට ඕන නැත්නම් නිදර්ශන හරියට අංකක 6කින් ඇතුල් වෙන්න ඕනයි. අංක 6කින් ඇතුල් වෙනවා කියලා කියන්නේ පොළොව වටේ රවුම් වර ගාන ගාන ඩිංග ඩිංග ඩිංග ඩිංග තමයි ඇතුල් වෙන්නේ. ඇතුල් වෙනකොට කොච්චර අංශකයක් තිබ්බත් අංකක 6ක් තිබ්බත් පිට තියෙන තත්ත්වය සම්පූර්ණ දැවි දැවි දැවි දැවි වැටෙන්න පටන් ගන්නවා. රොකට් එකේ වටේ තියෙන දැවි දැවි දැවි දැවි වැටෙනවා. නමුත් ඇතුළට තද උෂ්ණක් එන්නේ නැහැ. දිගට ගණන් කරලා ගණන් කරලා තමයි අර ගැඹුරු වාත බහරාවට ඇතුල් වෙන්නේ. ඔන්න ඔය තමයි හොඳට Taman තුල ගුණධර්ම ඇති වුණාට පස්සේ ගුණධර්ම නැති කෙනෙක් නැති පිරිසක් ඇතුළට යනකොට අපි කෙලින්ම ඒ පිරිසත් එක්ක සම්බන්ධ වුණොත් අපි පුපුරලා නැහිනවා. නොගින්න හිටියොත් කැලේම මැරලා යනවා. ආපහු අපි එන්න වෙනවා මේ කනබොන සමාජයට. එනකොට ඒ සමාජයට ඇතුල් වෙන ක්‍රමය, ඒ සමාජයත් එක්ක අපි සම්බන්ධ වෙන ක්‍රමය විහිළුවකින් කරන්න බෑ. ඔය යනකොට උපදෙස් දෙන්න කට්ටිය බර ගන්නක් හැටියට ගිහිල්ලා එන්න උපදෙස් දෙන්න ඇත්තෝ සරුවචනංශ විතරයි මේ ලෝකේ මේ බුද්ධ කල්පේ පහළ වුණේ. යන්න උපදෙස් දෙන්න ඕන තරම් ටියුෂන් පන්ති දාන්න පුළුවන්. කටපාඩම් කළා භාවනා කරොත් හැකියි. යොමු කරවන්නත් පුළුවන්. ඔය ගුණ සහිත සහිතව ගුණ ධර්ම සහිතව නැවතත් ඇවිල්ලා ආයෙත් Tamange දෙමාපියොත් එක්ක නෑදෑයත් එක්ක ලෝකයේත් එක්ක වැඩ කරනවා කියන එක ඒක ඔය වගේ නිකන් මේ කනබල්ලන් ගහලා කරන්න බෑ. සර්වඥාන්සේගේ මේ ගුණය පෙන්වනකොට මතක් කරලා දෙනවා. උන්වහන්සේ Tamange බුද්ධ කෘත්‍යය කරාට පස්සේ උන්වහන්සේ ලෝකත්ත්වචර්යා ඥාතත්වචර්යා බුද්ධත්වචර්යා කියලා නැත්නම් අත්හත් චර්යා කියලා චර්යා තුනක් වෙන්නලා තියෙනවා. උන්වහන්සේ ආපහු අර කාම ලෝකයට ආවට නැත්නම් ලෝකයට බණ කියන්න පෙළඹුණාට කවදාකවත් උන්වහන්සේගේ බුද්ධත්වයේ පාවා දීලා ඒ කාම ලෝකයාගේ ගති ලකුණු අගයන් ආඩම්බරයන් Taman කෙලසගත්තේ නැහැ. ඒ නිසා අත්හත් චර්යාව කවදාවත් පාවා දුන්නේ නැහැ. ඒකට මොකද හේතුව උන්වහන්සේ ඒකාන්තයෙන් නැවත නැති නොවන ආකාරයට හිත කෙලෙසෙන් දුරු කරගත්තා. ඒක ආපහු මේ කෙලෙස් සහිත තැනක හිටියයි කියලා ආපහු කෙලෙස් ගෑවෙන එකක් නෙවෙයි. ඉතින් උන්වහන්සේ ඒකට ආදර්ශයක් වශයෙන් කවදාකවත් මේ කාමභෝගී පුද්ගලයන්ගේ කාලසටහනට ගියේ නැහැ. කාමභෝගී පුද්ගලයන්ගේ ආර්කයන් ආඩම්බරයන් වලට නීති පද්ධති වලට කිසිසේත්ම යටුනේ නැහැ. ඒ වුණාට උන්වහන්සේ ඥානදත්ත චර්යා තමයි මේ ලෝකෙට ඉදිරිපත් කරපු දෙමාපියෝ මස් මාංශ ආදපු ඒ પરම්පරාව ඒකවල කරන් තියෙන සීල නොකර හිටියෙත් නෑ. ඒකද හොඳම නිදර්ශනයක් වශයෙන් කියනවා නම් දැන් සරුවචනාංශයේ බුද්ධත්වයේ ලබලා පළවෙනි අවුරුද්දකට පස්සේ කිඹුල්ලත්පුරේට වැඩම කරලා කියන කතාව අපි ඒ ත්‍රිපිටකෙත් කියවනවා සාහිත්‍ය ග්‍රන්ථවලත් කියවනවා. ඒකේ යන වෙලාවේදී ඒ කිඹුල්ලත්පුරේ කියලා කියන්නේ එවකට හිටපු කොසල් රාජධානියේ පුංචි රාජ්‍යයක් වුණාට ඉන්දියාවේ හරීම නම්බුකාර జాතියක්. ශාක්‍ය වංශය කියලා කියන්නේ අන්තිම නම්බුකාර జాතියක්. මේ නම් අම්බෝ කොච්චරද කියනවනම් සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥාණය බාර ගන්න එකම ශාක්‍යයක්වත් ලෑස්තුනේ නෑ. කොහොම හරි කරන්ඩ සර්වඥංශ 12000ක් නම් තමන්ගේ පිරිසෙක ගියා. ඒක දැහැටි දණ්ඩක් පූජා කරන්න කවුරක්වත් හිටියේ නෑ. උදේ අපේ ගෙදරට තේ එකක් බොන්න කියන කවුරක්වත් හිටියේ නෑ. ඔය 12000න් පස්නමක් අපේ ගෙදරට දාන්න වැඩම්මන්න කියන කවුරක්වත් හිටියේ නෑ. ඉතින් සර්වඥංශේ මහා ලොක්ෙක් වාගේ දැන් ඉතින් සෙනඟක් කන ගහන ගියා. තමන්ගේ රාජධානියේ පේමහරජුරෙන් තමයි කිසි කෙනෙකුට ආරාධනාවක් නෑ. කිසි කෙනෙකුට ඉන්න තැනක් දුන්නේ නෑ. කාණ්ඩ දෙයක් දුන්නේ නෑ. ඒ නික්‍රෝදාරාමයේ කෙනෙක් අරන් තමයි ගත කරේ. උදේ පාන්දර සර්වඥන්සේ කල්පනා කරා දැන් ඉතින් ආවට දැන් ගෝලිය ගහන ගියා අපේ ලොක්කත් එක්ක ගියාම දැන් අපිට එයා කන්ඩිෂන් 5 star room එකක් දෙයි කිය. ඊට පස්සේ බලන්න මොනවක් නැහැ. සර්වඥන්සේ පාත්‍ර ගැන කල්පනා කරලා බැලුවා දැන් මම මොකද කරන්නේ? ඔය පාත්‍රේ කළු රවුමක් තියෙන ඕක තමයි account balance එක. රුධිර බලන කල්පනාව නම් මේක පහළදී සෑම සාස්ෘණ වංශ නමක් මෙතෙන්දි කරලා දෙන බින්ද පාතයන්. ඊට පස්සේ තමයි කට්ටියට කිව්වා හොඳයි බින්දපාත යන්න ලෑස්ති වෙන්න කියලා. අරගෙන බින්දපාත යනකොට අර පරණ බින්බා දේවි මේක දැක්කට පස්සේ දුමාකාර සමාජ දර්ශනයේ කඩාවැටීමක් සිද්ධ වුණා. මේ ශක්විත රජ වෙන්න හේතුව රජපැටිය. මේ මාලිගාව තියෙන වීදිය හිඟාගෙන ගන්න. කල්පනා කරලා බලන්න කොහොමද මේ වගේ කුලකාන්තාවකට හොඳට ජයයට ඇඳලා ඉන්න කෙනෙකුට තමන්ගේ ස්වාම පුරුෂයා මේ වගේ ලාදු රෝගයක් හැදිලා වාගේ, අන්ධ භාගය හැදිලා වාගේ, කොර වෙලා වාගේ හිඟා කනවා දකින්නකොට ඇතිවෙච්ච වේගය දරා ගන්න බැරි කම නිසා බුදුන් මහරජුන්